විශේෂයෙන්ම ඊකෝයිල් e කියන මූලද්‍රව්‍ය සහ ඒ වගේම කැඩ්මියම් කියන බැරලෝහ වර්ගය එහි අඩංගුයි කියන සනාථ කරගන්න අපිට හැකි වුණා විශේෂයෙන් මේ ප්‍රදේශයේ කැඩ්මියම් ඇමරිකාවේ එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් ඒජන්සි නැත්නම් පරිසර සංරක්ෂණ ඒජන්සියේ වාර්තාවල තියෙන සම්මතයන් පරයා යනවා ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒ වගේ ඔවුන් යෝජනා කරලා තියෙනවා කැඩ්මියම් ප්‍රමාණය වැඩි නම් ඒක වකුගඩු වලට සහ ඒ ප්‍රදේශයේ ජනතාවට ඒක බරපතල හානියක් වෙනවා කියලා. ඒ අනුව වරත්පස්වල වල ප්‍රදේශයේ තියෙන කැඩ්මියම් ප්‍රමාණය තව අවුරුදු 20කින් පමණවත් වියෝජනය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක භූගත ජලයට එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ තියෙන ඊකොයිල් නිසා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවට දැඩි සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.